මණ්ඩලයේ අපරාධ විමර්ශන කොට්ටාශය වෙත මේ වන විට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එම පැමිණිලි අතුරින් බරපතල වූ මූල්‍ය ගනුදෙනු මූල්‍ය අක්‍රමිකතා මූල්‍ය වංචා 12 පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. එයින් එකක් වන්නේ හෙජින් තෙල් ගනුදෙනුවට අදාළව සිදුවී ඇතැයි කියනු ලබන ඩොලර් මිලියන 200ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධ සිද්ධියක්. එම මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්තද මෙල් මහතාව එම කොට්ටාශය වෙත ඇඳවා ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.